ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං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 සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි පින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අත්‍රාමචර්යා වේරමණී වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්ප්‍රච්ඡේය වේරමණී සික්ඛාපදං සමාදියාමි ශාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ශාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූප දර්ශන මාලා ස්කන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආරණ්‍ය විදේපන සාරණ මණ්ඩන විභූෂණඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ඡාසයන මහා සයන වේරමණී සික්ඛාපදං සමාදියාමි ඡාසයන මහා සයන වේරමණී සරණේන සද්ධින් ආචිකෝසතාඛංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අක්ඛමාදීන සම්පාදී තබ්බං සුඛිතා උත්වන්දනාව කරමු ඉතනගේ ආරම්භය සතන් කිලිනා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුරතෝ දෝ ප්‍රවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිච්චිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ මොපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ නාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං සත්තායි පුරිස යුගානි ආච පුරිස උපයා තේස භගවතෝ සාවක සංඝෝ ආඋනේයෝ පාඋනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති මනසාරම් ප්‍රතිච්ඡේන දීපේන සමතං සිනා කිලෝකදීපං සම්බුද්ධං පූජයාමි සමුදං වන්නගන්ධ ගුණෝපේතං හේතං කුසුම සම්පතිං පූජයාමි මුනිද්දස්ස ශ්‍රීපාද සරෝවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන චෝතු මොක්ඛං කුප්පං විහායාති යථායි ධම්මේ කායෝ සඛායාති විනාශ භාවං වන්දාමි චේතියං සබ්බං සබ්බදානීය සුපටිච්චිතං සාරීරික ධාතු මහෝධි බුද්ධ රූපං සකලං සදා ආයේන වාචා චිත්තේන මහාදීන මයා කතං අච්චයං කමමී භන්තේ भूरि तथागत कायेन वाचा चित्तेन समाधेन मया कथम् अक्षयङ्कनमीय धम्म सन्दिष्टिकरकाशिक कायेन वाचा चित्तेन समाधेन मया कथम् අච්චයං කමනීය සංඝ සුභාතිමන්නේ අනුත්තේ සාසනං සාදු සසං සිදුනාටම දැන් කෙරුවන් සම්මයි සාමාන්‍යයෙන් බාහන වැඩ පිළිවෙලකදී ආධුනිකයන් ගැන කලකලා මූලික හඳුන්වා දීමක් කරනවා කමඨහන දේශනාවක් ඕන එකක් නෑ ඔක්කොම වගේ යන කට්ටිය ඉන්න නිසා. කවුරුද කියනවා කියන්නේ කවුරුද ඒක නිසා මේ අනිකාරත්වයෙන් සඳහා මම විනාඩි 15ක් විස්තර කරනවා. ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා. සක්මන් සසුවාරයක් කියලා. සක්මන් පස්සේ 12 කාල වෙනකන් ඒක විතර පරිහරණය කරන්න. දැන් වෙලාව කොහොමද? අපේ සමාජික කමිලා නම් 10 මාස 11 කාලෙ වෙනකන් සම්මත කළා 11 කාලෙ 12 කාලෙ වෙනකන් සිටින ක්‍රම අභෝධයේ තියෙනවා. ඉතින් ඒකදී 12 මාස වෙනකන් කෝල් කියන්නේ ආ. දැන් 12 මාස. 12 කාලෙ වෙනකන් සූදානම් වෙන 12 මාස වෙනකන්. එක්කතර තේ පොඩි කියනවා මේ පොත දිනා කියලා කමටහන් වලට අද ඕන අය කියන්නේ මේකේ ප්‍රශ්න දෙකට තියෙන ප්‍රශ්න ඒකට සාකච්ඡාවට මේක ලියලා තියෙන ප්‍රශ්න ලියලා කියන්නේ ලිඛිත ප්‍රශ්න. ඒකට මේ අපි භාෂාවට ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන්නේ සතිය පිළිwidetildeම සඳහායි උදාහරණ වශයෙන් මයින්ඩ්ෆුල්නස් එක සඳහා ඒකෙදී ක්‍රම වේද තුනකට නැත්නම් ක්‍රම තුනකට මේ සතිය පිළිපින් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි පරයක භාවනා වශයෙන්, දෙක තමයි සක්මන් භාවනා වශයෙන්, තුන්වෙනි එක තමයි මේ ඉදිරියදා මේ භාවනා වැඩමුළුවේදී සක්මණේ පරියන්කේ පරිබාහිරව කරන මේ විදිහට සඳහා සතිය කියන්නේ මොකක්ද කියන එක වර්ණගීමක් එහෙම නැත්නම් අර්ථකථනය කිරීම සිද්ධ වෙයි. ඉතින් මම ඒ සඳහා පරියන්කේ සඳහා තියෙන උපදේශ වශයෙන් කියනවා නම් අපි පරියන්ක භාවනාවක් සඳහා හිත යොදනකොට සර්වචන් වහන්සේ විසින් නිතරම සතහන් කරපු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියන එක තමයි ඉස්සරහින් කියාගන්නේ. ඉතින් අපි මේ වගේ රටක නැතුවමත් නෙවෙයි නමුත් අමාරුයි අරණ්‍යගත වීම කරන්නේ රුක්ඛ මූලගත වීමත් අමාරුයි මොකද කල කාලගුණ තත්ත්වේ නිසා අපි මේ රැස්ලා ඉන්න තැනට කියන්නේ සාසනාංගෝකව ශූන්‍යagaraක් ඒක ශූන්‍යagaraක් වෙන්නේ මේක කාම භෝගින්ගේ සහ කාම පරිභෝගයන්ගෙන් පරිබාහිර තනක් නිසා ඒක ඉන්න පිටිසක් හිටියට ඒ සීල දනා මෙතන රැස්ලා ඉන්නේ ඒ යම් කිසි ඉඳුරම් පිනවීම වැඩකට නොවේයි ඒ නිසා මේක ඉඳුරම් පිනවන්නන්නේ ශූන්‍ය විචිතලක් නිසා <clears throat> ශූන්‍යකාරයක් වෙනවා. නමුත් ඒක එහෙම භෞතික වශයෙන් ශූන්‍යකාරයක් වෙන්නේ අද පටන් අපි දවස් 8ේම අපි සෑම කෙනෙක්ම වග බලා ගන්න ඕනේ අනිත් කෙනාගේ ශූන්‍යාකාර தත්ත්වය අපෙන් කෙලෙයි කියන්නේ. කෙලෙන එකක් තමයි අපි කතා කරන්න ගත්තොත් මේක සමාජශීලී ස්ථානයක් වඩපත් වෙනවා. ඒ වගේම අනුන්ගේ හැඳින් කෝප කරන ඉරියව් ඉදිරියෙන් තිබුණොත් අනික් අයට ඒක බාධාවක් වෙනවා. ඉතින් අපි වග බලා ගන්න ඕන පුළුවන් තරම් එක්කෙනෙක් එක්කෙනෙක් වශයෙන් අපි පිළිසලා මේක ශූන්‍යාකාර තත්ත්වයකට පවත්වාගෙන යන්න. ඉතින් අපි මේ ශූන්‍යාකාරයක් ලබා ගැනීම සඳහා කොච්චර මුදලක් වේදම් කරන්න ඕනද? කොච්චර කාලයක් බලාපොරොත්තු වෙන්න ඕනද? කොච්චර දුර ගෙවන්න ඕනද කියන එක ලංකාවේ රටකට වැඩිය මෙහින්නට උදාන. ඉතින් ඒක මේ ඉමානුවල් සෙන්ටර් ගැන බලනකොට යත් උත්තරීමෙන් දෙන ගිය පාර දැනගත්තා. බොහොම කල්පනා. මේ විතාවක් පිළිසිදු ස්ථානයේ තාවක් නිසායි ඒ වගේම මේ විහෙරන් තේරලා. ඒ නිසා අපේ අතින් තමයි මේක හැලහැප්පිලක් වුණා. මේ සාධුවම බලා ගන්න ඕනේ. ඒක නෙවෙයි. අන්නේම ලබාගත් සීනාසනයක් නැත්නම් ඒ වගේ ශුන්‍යගත ලැබුණාට පස්සේ අපි කොහොමද ඒක සතිය පිළිතුරු සඳහා පාවිච්චි කරන්නේ කියලා කිව්වොත් සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා සින්නාගාරගතව නිසීදති පල්ලංක. වර්ණාංකයක ඉඳගන්නේ කියලා. ඒක තමයි අපි ඔය පරයන්ක භාවනා කියලා කියන්නේ. ඒ පරයන්ක කියන්නේ මොකද්ද කියන්නේ තමයි අපි සර්වඥාන්සේ රූපීශරයන් කියලාගෙන පෙන්වන්නේ මේ වෙන මේවයි සර්වඥාන්සේ පරයන්කේ ඉන්නේ කියලා. ඒක බද්දපරියන්ගේ සත්මාසුමි විරාසුමි සුඛාසුමි වෙන්න පුළුවන්. ඒක තමයි දාර්ශනික හොඳ මේක. නමුත් ඒක ඇත්තම ඔය කියන තරම් දීසි නෑ. ඒක හදා ගන්නවා කියන එක ලේසි නෑ. කෙසේ නමුත් හොඳට පట్టල වාඩි වෙනවා කියන එක තමයි කියන්නේ. ඉඳගත්තර පස්සේ හොඳට පట్టල වෙනවා. ඉතින් හර බඩේ කෙනෙක් කියලා දෙන ඉඳගත්තර පස්සේ ඉරියව්ව තියෙන මිශ්‍රේ පිරමීඩයක් තිබ්බා. නිකන් ත්‍රිකෝණාකාර රූපයක් ඔය සවස්තරයේ රූපය බලනකොට පේනවා. ඒක නැත්නම් උඹහක් වගේ නැත්නම් චෛත්‍යයක ස්වභාවය තමයි තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම හැමෝටම ඒක කරගන්න අමාරුයි. ඒ නැත්තෝ සුදුසු භාවනා කොටයක් හෝ භාවනා ආධික වාදී. ඊගාට පරිණංගනාව චිත්තා උදුං කාය. උදු කාය ඍජුව තියාගන්න කියනවා. මොකද මේ සත්‍ය පිහිටීමේදී සර්වඥාන්සේ අවධානය යොමු කරන්නේ වායෝ ධාතුවට. මේ වායෝ ධාතුව අපිට සම්බන්ධ වෙන වැඩ පිළිවෙල තමයි ආස්වාද ප්‍රසවාසයේ ඉතින් ආස්වාද ප්‍රසවාස ශ්වසන පද්ධතිය හැදෙන්නේ නැතුව තියෙනවා. ඒක ඇඳුනොත් নানা ප්‍රකාර කායික රෝග මත කරනවා. ඒක නිසා උඩුකය ඍජුවතාව ගන්න. ඉතින් උඩුකය ඍජුව තබා ගැනීම සඳහා කුමනාසනයක් වුණත් ඒ නිසා ආධුනිකයෙකුට ගැලපෙනවා. ඒක හඳුනගෙන තමයි බද්ධ පරිදි. ඊට පස්සේ පරිමුඛං සතිය උකට පිටවා කියලා සතිය පෙරමුණේ තියා ගන්නවා කියන වචන ඔතෙන් තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ සතිය පෙරමුඛේ පරිමුඛේ කියා ගන්නවා කියන සමහර නිවුරු කියනවා උපරිමුඛං කියලා. උපරිමුඛං කියලා කියන්නේ කටට උඩින් කියලා දුතල නැත්නම් නාස්කාග්‍රේ කියලා. නමුත් සමහර විටක තේරෙනවා සතිය පෙරමුණේ කියා ගන්නවා කියලා කියන්නේ සතියට උතුම්ම ගෞරවයේ සලසලා ඉස්සරහින් කියා ගන්නවා. ඉස්සරහින් කියන්නේ කලින් ඉස්සරහ ඉස්සරහනේ තමන්ගේ ගෞරව කටයුතු සියල්ල ඉස්සරහින් සතිය තියෙනවා මම දෙන අර්ථකථනය තමයි ඒකට ශ්‍රද්ධාවටත් වීර්යයට සමාධියටත් ප්‍රඥාවටත් ඉස්සරහින් සතිය තියෙනවා ඒ පංචේන්ද්‍රයන්ගේ සතිය ඉස්සරහින් තියාගන්න මේ ශ්‍රද්ධාව වඩන වැඩ පිළිවෙලක් නෙවෙයි මේක වීර්ය වඩන වැඩ පිළිවෙලකුත් නෙවෙයි මේක සමාධිය වඩන වැඩ පිළිවෙලකුත් නෙවෙයි මේක ප්‍රඥාව වඩන වැඩ පිළිවෙලකුත් නෙවෙයි මේක සතිය වඩන වැඩ පිළිවෙල ඒක ඉස්සරහින් තිබ්බට පස්සේ අදින් දේවල් හැදෙනවා අන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ සතිපට්ඨාන භාවනා වැඩ පිළිවෙලක සතිය දීwidetildeදී සතියයි වඩන්න ගන්නවා. එතකොට පරිමුඛං සතින් උපත්ත වේවා. සතිය පෙරණි දනසෝ සතෝ අස්ස සතිය මේ සඳහා අර හොඳට පట్టල වාඩි වෙලා ඒ පట్టලේ මම දක්න වශයෙන් හොඳට සමබර කරගෙන හැම මස්පිඩුවක්ම වගේ සැහැල්ලුවට දීච්ච ස්වරූපෙන් කියාගෙන ඉස්ලාම කරන්න කියන්නේ ඒ Taman ඉන්නේ ඉරියව්ව සැහැල්ලු කරගෙන සැප මිත්‍ර මෙලෙක් ස්වරූපෙට ඇතිගෙන අන්න ඒ සාල ස්වරූපෙට හිත ඒක තමයි පරණ. ඉතින් ඒකට කායිමත් උපදේශ ආන දෙයක් නෑ Tamanට සැපසේ වාඩි වාඩි වෙලා එහි විනාඩි ස්වල්පයක් වෙන ගත කරනකොට මේකට මෛත්‍රී කරනකොට යම් විදියකට වේදනා එනවා නම් හරි පරිකරයි කියලා නොවන අපේ යව ලබා ගන්න. යම් විදියකට ශබ්ද වලින් හිරියර වෙනවා නම් ශබ්ද නැති තැනක් හොයාගන්නව නැත්නම් ශබ්ද නැති පැයක් හොයාගන්න. ඒ ශබ්ද නැති පැයේ වැඩි පටන් ගන්නවා. ඊගාට හිතට හිතවිලි දෝරේ ගලනවා නම් ඒකත් කයට හිත යොදනවා කියන එකට බාධාවක් වෙනවා. ඒක නිසා අපි බුදුන් තරම් කයට හිත යෙදවීම මතින් කයට හිත යෙදවීම මගින් පිච්චිවිලියන එක පුළුවන් තරම් අඩු කරන්න බලනවා ඒ සඳහා කයට හිත යෙදවීම සතුටු මාත් එක්කම සුවසේ ජීවත් වෙනවා අර යථාලබ්ධ සම්පත්තිතෝ මාවිගච්ඡන්තු කම්මස්සකාසීදී නැත්නම් අවීරෝමි අභ්‍යාපජ්ජෝමි අනිගෝමි සුඛී අස්ථානං පරිහරාමි කියලා කියනවා තමගේ ආත්මය සුවසේ පරිහරණය කරනවා. අන්නේ ඒකට අගේ ආඩම්බර එන්නේ එන්නේ එන්නේ අයාලන හිතුවේ ආදිනවා. ඉතින් මේක තමයි සතියේ පළවෙනිම මංගලාවතරණය සතිය කියලා කියන්නේ මේ කයේ ඉඳගෙන ඉඳගෙන ඉන්න බව ගන්න. ඉතින් ඒක සඳහා විස්තර කරන්නේ මම දැන් මෙතන ඉන්නවා. නැත්නම් මම දැන් මෙතන හිඳිනවා. හිඳිනවා ඉන්නවා කියන එකෙන් ඒ වීම සඳහන් කරනවා මේක තමයි සත්‍ය හඳුන්වන පළවෙනි තැන. ඉතින් මේක සාර්ථක වීම අවස්ථාව හැටියට ස්ථාන වල හැටියට එක එකනාගේ පූර්වකෘත්‍ය හැටියට වෙනස් වෙනවා. ඒ සඳහා අපි සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරනවා. නිතරම අවශ්‍ය අඩුම කඩම සම්පාදනය කරලා ඒකට අනුග්‍රහ කරලා ඒ මම දැන් මෙතන කියන එක සුවේලවන මොකක් වඩපත් කරගන්න. ආන්නේ ඉන්නකොට ඒ සුවේලවන මොහොතේ කබේ ඇවිදින්න වගේ ඒක මම දැන් මෙතන ඉකෙදිගේ චිත්තක්ෂණ කීපයක් සැපර කීපයක් විනාඩි කීපයක්. ඒක දිගට ගමන් කරනවා නම් ඒක ලොකු මෛත්‍රියක් වෙනවා ලොකු සතියක්. අන්නේ මෙන්නකොට උඟ දෙනෙකුට ස්වභාවයෙන්ම මේ බාහිර ඉන්ද්‍රයන් හා ගෝචර ඉන්ද්‍රයන් අතීත අනාගත සම්බන්ධ වෙන දැන් සම්බන්ධ වෙන අය සම්බන්ධ හිතවිලි වලින් නිදහස ලබනකොට හිත මේ ප්‍රාණයට නැත්තම් භවයට නැත්තම් මේ වෙනවා ඉන්නවා කියන එකට හිතනවා වෙන මොන්නම තාක්ෂණ අපි පිටින් එන සංකල්පයක් තියෙනවනම් අපේ හිත ඒ මූලික தත්ත්වය අමතක කරලා මේ බාහිර රූප සත්ත්ව ගන්ධ රස අචීතනාගත අනුපුක්කලයන් අනිත්‍යාන ගැන කල්පනා කරගන්න. ඒවා ප්‍රයෝගයෙන් කපලා හදනකොට වීම භවය ඉන්නවා ප්‍රාණි හුස්ම කියන තැනට ආපහු වෙනවා. මේක ප්‍රයෝගයෙන් ගන්න ඕනේ. එහෙම නැත්නම් එලවලා යන්න ගන්න බෑ. ගන්න ගමන් ඒක ආනාපානයක් නෙවෙයි හිතවිල්ලක් වෙන්නේ කියලා. ඒක නිසා යෝගයෙන් හිත ඒ ප්‍රාණය දීට ආවොත් ඒ සතිය වැඩිීමේ තව පියවරක් ඉදිරියට තිබ්බක් කියලා ගන්න. එතකොට අර මම දැන් මෙතන ඉන්නවා කියන එක වෙනුවට ඒ ස්වභාවයෙන් මතුවෙන හුස්මට ප්‍රාණය අනුකර තමයි Hindu ආගම කියන්නේ. ධර්මයේ අපි කියන්නේ ඒකට අපි කියන්නේ ආනාපාන කියලා. ආනාපාන කියලා හුස්ම කියලා පාළයක් තියෙනවා. මේකදී අඹාගෙන යන්න එපා, එළවාගෙන යන්න එපා, නෑ කියලා කනගාටු වෙන්න එපා. ස්වභාවයෙන් වැටෙන උස්ම දැක්කොත් මේ තමයි භාවනාව හඳුන්වා දෙන්නේ. වායෝ පොට්ටබ්බ ධාතුව. ඊට පස්සේ අපි අර ඉන්නවා කියන සංකල්ප වෙනුවට ඒ ස්වභාවයෙන් වැටෙන උස්ම රැල්ලට හිතෙනවා. එනේ ඒක යොදාගෙන ඉඳලා ඒක සාර්ථක වුණොත් ඒක දැක ගන්න පුළුවන් සමන්තම සහතික කරගන්න පුළුවන් තැන තමයි ඒ හුස්ම ගන්න වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ උඩුකයේ පමණයි. ඒකෝට තමන්න පුළුවන් යටි කයට තමන්ගේ වැඩ බලා ගන්න කියලා අර උඩුකයේ සක්‍රියව සිදුවෙන හුස්ම රටල දිහා බලාගන්න. මෙතනදී අපි ඒ සතිය තවදුරටත් ඒකාග්‍ර කිරීමක් කරනවා මුළු කයේ තිබුණ අවධානය දැන් උඩුකයට අරගෙන ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලා ඉන්නවා මෙතනදී සමහර විටක හුස්ම ලස් ප්‍රතිච කර ගැනීම සඳහා ප්‍රකට කර ගැනීම සඳහා ආයාස කරන්න හිත යෙදෙනවා. ඒ තරහදී ගැටේපා නමුත් ආයාස කරන්නත් එපා. ස්වභාවිකව මුස්ලියා බලන්නේ කියෝ දැන් අපි භාවනාවට පිවිසුනා වෙනවා. සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා හදවතනන්ති යම දේශනා කරා මේක තමයි මේ ප්‍රතිශය. ඉතින් මේකෙත් ඉන්නකොට මෙතනදී ඒ එක එක ගුරුකුල වාද අනුව මේ උෂ්ම කියන එක පැතිකඩ තුනකට විහිදිච්ච සංකල්පයක් ක්‍රියාවලියක් සංසිද්ධියක් මෙන්න මේ අනුව යෝගාවචරයේ හිතවිල්ල මානසිකාරය භාවනාව විවිධ හැඩතල ගන්න පොදුවේ හුස්ම වැටෙනවා බලන් ඉන්නවනම් අර තුනේ කොයි එකේ ඉන්නවද කියලා කියන්න දන්නේ හොඳට සැලකිලිම් බලන් හිටියොත් සමහර කෙනෙකුට පමණයි. ඒ ඒ කියන කතිය අනික් කටියට හොඳයි නරකයි කියන එකක් නෙවෙයි මම මේ කියන්නේ සමහර කෙනෙකුට පමණක් මේ උඩුකයෙ වැඩියෙන්ම හුස්ම වදින තැනක් අහු වෙන්නේ ඉඳී තියෙනවා. මම නැවතත් මතක් කරන මේ තැනක් අහු නොවුනයි කියලා දුර්වලකමක් නැහැ. නරකක් නැහැ හුස්ම ඉන්නවනම් ඒ ඇති. නමුත් සමහර අයට හොඳට සිව් සිව් සූක්ෂම සූක්ෂමව බලාගෙනකොට මේ උඩුගහේ වැඩියෙන්ම හුස්ම වදින තැන. එහෙමනම් ඒ තැනට පමණක් හිත තියලා මුළු උඩුකයමත් අමතක කරන්න පුළුවන්. ඒකයි ඒකේ තියෙන ලාභය. ඒකට මේ ඒකාග්‍ර කිරීම කියන කටයුත්ත සිද්ධ වෙනවා. එහෙම නොවුනයි කියලා දුර්ලභමක් නැහැ. නම් මුළු හුස්ම දිහා බලන්න. තේරෙනවා නම් කියනකොට ඒ හුස්ම වදින තැන ඔය අනුව තමයි ඉතින් භාවනා ක්‍රම විනාශ වෙන්න පටන් ඒක නාස්කාගේ නාස්කුඩු පුරවාගෙන ඉහළ පහළ යන උෂ්මක් වශයෙන් වැටෙනවා නම් ඔව් උඩු උඩුතොලේ මතු පිට වැටෙනවා නම් අපි ඒකට සම්මත වශයෙන් ආනාපාන සති කියලා කියනවා. ඒක තමයි සසතපටි සුද්ධම කෙලවර. ඊට යටම කෙලවරේ උදරච්ඡද චලන අනුව උදර චලන අනුව වැටෙනවා. ඒකට බුදුන් භාවනා ක්‍රමය කියන තමහාශි භාවනා ක්‍රමය කියලා කියනවා. පිම්බීම හැකලින් භාවනා කියලා කියනවා. මේ දෙකම සිද්ධ වෙන්නේ වායෝ පොට්ටප්ප ධාතුවේ හුස්ම අනුව තමයි. මේක ස්වභාවයෙන් වෙන්න අරිනවා මිස සබාගෙන ගිහිල්ලා මම ආනාපාන කරන කෙනෙක් මම පිළිඳිනා කියන කරන කෙනෙක් කරන්න යන නරකයි වෙන්න ඇරලා බලන්න එකයි. ඒකත් නොතේරුණයි කියලා කිසිම පාඩුවක් නැහැ. හුස්ම හිත හිතනවා නම් මම දැන් මෙතන කියන විදිහට ඒක සාමකට හොඳටම අන්න අර විදිහට යම් කිසි කෙනෙකුට ආසත් ප්‍රසවාස උඩුතලයේ හෝ උදරයේ හෝ වැටෙනවා නම් ඒ කියන්නේ දැනකට පුංචි කර ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට තවත් ඕනනම් පියවරක් ඉදිරියෙන් යන්න පුළුවන්. එහෙම එක හුස්ම රැල්ල දිහාම ආස්වාද ප්‍රසආස වශයෙන් නාසිකාග්‍රේ බලනකොට හෝ ඉන්දිමැක්ලෙන් වශයෙන් බලනකොට ඒ හුස්ම ගන්න හුස්ම පිට කරන හුස්ම කියන දෙක දෙකක් වශයෙන් සලකලා බලන්න. ඉතෝට එහෙම වෙනකොට පේනවා හුස්ම ගන්න වෙලාවේදී පිට කිරීමේ කටයුත්තක් ඇත්තේ නැහැ. මුළු හදින්ම අපි කරන්නේ හුස්ම ගන්න එක විතරයි. ඒකට වෙනම මුලැමැදාගක් තියෙනවා. ඊට පස්සේ පිට කිරීමට එනකොට ගැනීම සම්පූර්ණයෙන්ම අමතක කරලා පිට කිරීමේ මුලැමැදාගක් තියෙනවා. එතකොට මේ ගන්න වෙලාවදී මම දැන් ගන්න මෙන්න ඒකට ආවේනික ස්වලක්ෂණ, අච්ඡන්ත ලක්ෂණ, පච්ඡත්ත ලක්ෂණ, ස්වභාව ලක්ෂණ කියන අනේ ආස්වාසේ ලක්ෂණ ටික මේක. ඊට පස්සේ ප්‍රස්වාසය නම් මේක ආස්වාසය නෙමෙයි මේක ප්‍රස්වාසයයි. ප්‍රස්වාසයට ආවේනික ලක්ෂණ ටික මේක. ස්වලක්ෂණ ටික මේකයි. ස්වභාව ලක්ෂණ මේකයි. පච්චත්ත ලක්ෂණ මේකයි. අච්චත්ත ලක්ෂණ මේකයි කියලා. අන්නේ ඒ දෙක වෙන් කර ගන්න පුළුවන් නම් මේ වගේ උපදේශ පන්තිකින් දෙන්න පුළුවන් උපරිම තොරතුරු තමයි. උපදේශ ටික තමයි. ඒකෙන් අදහස් කරන්නේ ඒක නැත්තම් යෝගාවචර නරකයි කියලා. නමුත් මේ දෙේ පේනවා නම් මේ තරමට යන්න පුළුවන් නම් ඒක ලොකු ඉති තීක්ෂණ බවක් වෙනවා. ඊට පස්සේ භාවනාව කියලා කියන්නේ සතිය කියලා කියන්නේ අන්නේ විදිහට ආස්වාස ප්‍රස්වාස දෙකේ රස වෙනස දකින අත්‍යජමින් අත්දැකීමින් උස්ම රැලි කීයක් ඉත පිටම ගිහින් යන්න පුළුවන් කියලා. ඉතින් මෙහෙම සියලු දෙනාටම සමලේ තත්නගුණා වාගේ උස්ම හිතෙන්නේ නැහැ. සත්වලට බාධා වෙයි, පිටිවිලට බාධා වෙයි, වේදනාවට බාධා වෙයි. ඒක කවදාකවත් තමන්ගේ අකුසල කර්මයක් හෝ පෙරකල කර්මයක් නෙවෙයි. ඒ ස්වභාවය. එහෙම වුණාට මොකද ඒක නතර කරගන්න නැතුව ඒන බාධාව දිහා බලන්න ඕනේ මගේ චර්චය හැටියට මට වැඩියෙන්ම බාධා වෙන්නේ හිතවිලිද සද්දද වේදනාවද කියන සැක දැනගන්නා සුළු වශයෙන් මිස හිතවිලියට වෛර කරන්න යන්න එපා වේදනාවට වෛර කරන්න යන්න එපා සබ්බවට වෛර කරන්න යන්න එපා ඒකට අමතර නිවන ධාරාවක් එනවා ඒ නිසා ඒකෙන් Taman දරගන්නවා මම වැඩියෙන්ම හිතවිලි වලින් බාධා වෙන කෙනෙක්. ඉතන ජාති කෙනෙක්. පිටක චරිතය. අන්ත නැත්තම් තියෙන්නේ මේ කය එන වේදනාව නිසා නුගස්නා ගති ද්වේෂ චරිතය. ආදි වශයෙන් ඒකත් එක විදිහක අපිට රෝග නිర్ణයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක දැනගන්න සුබ කරනවා මිසක් පිටාහන සූරාදාසෙන් නැති කරන අදහසෙන් වෛරදාසෙන් කරන්නේ. ඒක ඉවරනාට පස්සේ නැවතත් ආධුනිකෙක් වගේ අද්ද පටන් ගන්න කෙනෙක් නැත්නම් හරි ආදීවදී වගේ හුස්ම ගන්ටි කර ගන්නවා වගේ ආයසරයක් අර විදිහට පිළිවෙලට හුස්ම කුණු කරන කුණු කරන යන එකයි කරන්නේ. මේ ටික තමයි අපි අරියංක භාවනාවක් වශයෙන් ආධුනික කෙනෙකුට උපදේශ වශයෙන් ලබා දෙන්නේ. ඉතින් මේ ටිකක් අසහර වැඩි, තොරතුරු වැඩි. නමුත් මේ ඉන්න ඔක්කොමගේ භාවනා කරලා පටන් වෙච්ච අය නිසා මම හිතනවා මම කියන වචන තේරුම් ගන්න පුළුවන් කියලා. ඉතින් මේ තාක්කල් නම් විතර කෙරෙන්නේ මේ පරියන්කයක් විවේක ස්ථානයක් ශූන්‍යතර කම්බෙච්චාම වාඩි වෙලා ඇස් දෙක වහගෙන සියලු ඉඳුරංගෙන් එන සංඥා කපල හැරලා ආස්වාද ප්‍රසවාසයේ වගේ දෙයකට සතිය පිටවන හැටි. ඒක හරියට ඉස්තිකාලේ දැඩි සත්කාරයකක ඉන්න රෝගියෙක් වගේ සියල්ල පාලනය කරලා තියෙන්නේ. ඒක නිසා ලොකු අවධානයක් තියෙනවා. ඉතින් මේක හැම වෙලාවෙම අපිට කරන්න බෑ. ඒකට අපිට සිද්ධ වෙනවා කයි වේදනාව නිසා নানা ආකාර වස්තය ඉරියව් මාරු කරා. අනේ ඒකට විකල්පයක් වශයෙන් තමයි අර සක්මන් භාවනාව උගන්වන්නේ මම අමුග දෙනකොට රිට්‍රීට් එකදී වැඩිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ මේ සක්මන ගැන අවධානය යොමු කරොත් තමයි. ඉතින් මේ මානව සෙන්ටර් එකේ තියෙන වටිනාකම තමයි මොකද කාලගුණයක් දුන්නොත් ඇති වෙන්නේ සක්මන් වල. ඒ සඳහා පිළිවෙල කරපු සක්මන් වල නොවුනට පාරවල් එහා පැත්තේ තියෙන රෝස් කාඩ් එකක් ගිය පාර අපි ආපිලා දිවන්දට හොඳටම වැස්ස වෙලාදී ෂැටලේ කරලා දුන්නා. එන්න පුළුවන් සපැසු යක්ම කරන්න. මේ කොයි එකක් හරි පාවිච්චි කරන්නේ මේ හරි අලිතියක් නැත්නම් දේවල්තියක් අපියක් එක දිගට යන්න පුළුවන් එකක්. ඒක නෙවෙයි ඒක අදිස්ථාන කරලා ඉඳගෙන ඉන්නකොට පිරමීඩයක් තිබ්බා වගේ ඒ සක්මනට මුණ දාලා හිතගෙන හිතගෙන ඉන්නේ ඉරියව්වට හිත ගන්න එකයි කප්පන ඉස්සලා කරන්නේ. ඒක ඉඳගෙන ඉන්නකොට පිරමීඩයක් වගේ උඹහක් වගේ වෙන්නට හිතගෙන ඉන්නකොට වෙන්නේ නිකන් කුණ්‍යක් ගැහුවා වගේ, ඊටිමන්දවක් අයිතිරුවා වගේ තමන්ගේ සාධිත වේ. අනේ ඒක අරගෙන අර අදිස්ථාන කරපු ඉඩමේ ඒ කියන මලුව කියලා ඒ සක්මන් පෙතේ ආදී කියක් අතලියක් අනිත් මේ පියවර කියක් අතලියක් විතර කියන පෙතක් තියෙනවා හොඳයි. එහාට මෙහාට ඇවිදින්න ඕන ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉඳලා තිබිච්ච හිරි කැඩෙන කාලේ. එහාට මෙහාට ඇවිදලා ඒක සමහරලාට අතපය විහි කරමින් ඇවිදිනවා. විස්නායි පද්ධතිය සහ රින්ද්‍ර පද්ධතිය හොඳට ප්‍රාණවත් කරගන්න. එහෙම කරලා විනාඩි 3-4ක් එහෙම කරලා ඒ තරක හිත හුරු නම් කවුරුත් අනේන තරක් නෙවෙයි කවුරුත් සැකෙන් බලන තරක් නෙවෙයි හිත හුරු කරගත්තට පස්සේ ආයෙත් ඇවිල්ලා අර හිතගෙන ඉන්න තැන හිතගෙන සක්මන් භාවනාව සඳහා ක්‍රමිකව යෙදෙනවා. ඉස්සලා ක්‍රමයක් මොකොත් නැහැ. සාමාන්‍ය වේගින් කරන්නේ. මෙතනදී ක්‍රමික වේදනා කියලා වේග වෙනස් කරන්න යන්න එපා සාමාන්‍ය වේගයෙන් යනවා. සමතර ආනාපාන සතිය කරනකොට ඉඳගෙන කරනවා වගේ නේ මේකදී අවධානය ගොඩක් යොමු යටිකයටයි නිසා උඩුකය අධිකේශයෙන් පස්සේ දැනගෙන පුළුවන් තරම් එහෙම තැපක් කරනවා. තැපක් කරන කියන්නේ අවධානය යම අඩු කරලා යටිකයේ පියවර මාර්ග පිළිගන්නව දකුණු පාය තැබීමේදී අඩු ගානේ අය පොළවේ ගැටෙන ස්පර්ශය හෝ ප්‍රකට නම් දැනගන්න. ඊට පස්සේ දකුණු පාය තහවුරු වුණාට පස්සේ වම් පායට මාරු වෙනකොට ආනපානද වගේ එක තැනක නෙවෙයි අවධානය පවතින්නේ වම් පායෙන් දකුණු පායට දකුණු පායෙන් වම් පායට මේ ස්පර්ශය අනුව තමයි සතිය පිහිටීම කරන්නේ එතකොට පාය කියන ඉස්සලාම බාර වැටෙන්නේ විලුඹටද නැත්නම් මුළු පතුලටමද නැත්නම් ඇඟිලි වලටද කියලා ඒ වගේ පීඩනය බර යෙදෙන තන අනුව අත්දැකීම තමයි මෙතන සත්‍යයට ආහාරය වෙන්නේ. සමහරුට එහෙම පතුල විතරක් නෙවෙයි වලලු කරේ, ධන හිසේ, උකුලේ හැමතැනක උනත් ඒක තේරෙන්න ඉඩ තියෙනවා. අඩුම ගන්න. ආරම්භක වශයෙන් අර පතුල හැපෙන එක හරි අල්ල ගන්න පුළුවන් නම් අන්න එහෙම නොවැටි පියවර කීපයක් නොවැටි කියන එකෙන් අදහස් කරන්නේ සත්‍ය නොගිලෙහි. ගන්න පුළුවන් ද කියලා බලන එකයි හරියට සුළු ගවයේ කැවිලි ටිකට ගන්නකොට 7යි 7යි කියලා වැටෙන්නේ නැතුව කොච්චර පියවරින් පියවරට යන්න පුළුවන්ද? ඒ වගේ දකුණෙන් පටන් ගත්ත සතිය වමට ගිනවා, වමෙන් දකුණට ගිනවා, දකුණෙන් වමට ගිනවා. ආනේ විදියට වැලට අරමුණ මාරු වුණාට සති ධාරාව අඛණ්ඩ කරගෙන කෙලවරටම යන්න පුළුවන් බොහොම හොඳයි. නමුත් අර සංසන්දනාත්මක බලුවක් පරියන්ක ඉන්නකොට නම් නිසද්ද තැනකට ගිහිලා ඇස් එක වහගෙන චේතනා මොකක්වත් නැතුව ස්වභාවයෙන් ඉබේ සිටින හුස්ම දිහා බැලුවට මෙතන චේතනා පූර්වකව වම තියන්න ඕන දකුණු තියන්න ඕන. ඇස් දෙක අරගෙන යට හෙළු net සහිතව කියලා කියන්නේ අඩි 4 5ක් ඉස්සරහින් බලාගෙන යන නිසා රූප පෙනීම මෙතනදී අභියෝගයක් පාදාවක් විදිහට පේනවා. ශබ්ද ඇහිීමත් පරියන්කට වැඩිය සිදුවේ. ඒ වගේම හිතවිලි ගුමුදාහරණ ගතියත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක කරලා කල්පනා කරන්න එපා තමන්ගේ අකුසලයක් පුරවකමක් කියලා. හැටි. උදාහරණ ගතියත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක කරලා කල්පනා කරන්න එපා තමන්ගේ අකුසලයක් පුරවකමක් කියලා. හැටි. ඒක අභ්‍යාසයක්. අන්නේ ඒකෙදි මේ පොළවේ හැපීම, අය පොළවේ හැපීම, උලංගල්ලක් නාසිකාග්‍රේ වදිනට වැඩිය සැරට දැනෙන නිසා, ගොරෝසුර දැනෙන නිසා ඒතර තියෙන අම්මතර එකලසක්. අම්මතර මනසිකාරය. ආනේ මනසිකාරය කරන යනකොට වීර්යයයි වැඩි. ඒ නැත්නම් ශක්තියයි සමහරවල් කියනවා උත්සාහය. ඒ වචනේම සඳහන් වැඩි. අධ්‍යයනයක් කියන වරනකොට සමාධියටයි බාර මේක වීර්යයට බාරයි. ඒ විදිහට කරගෙන කරගෙන යනකොට එහා කෙලවරට ගිහිල්ලා හැරෙනකොට සම්පූර්ණයෙන්ම හිත විසිරියන්ට ඉඳී. නවසර ගෙනිච්ච ටික හලා ගන්න නැතුව ආපහු කරනකොට වම වශයෙන් දකුණු වශයෙන් මෙහෙ කරගෙනලා ආයෙ තමන් හිතපු ගන්නවා ආයෙ ආවට වෙනවා මේක තමයි අපි සක්මන් භාවනාදී බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒකදී පළවෙනි විනාඩි සල්පේදී ටිකක් හිත කෝලගති පෙන්නයි ප්‍රශ්නයි 30 35ක් කන්නට පස්සේ ඔන්න තමන්ට සිද්ධි ස්ථාන සිද්ධි වුණාට පස්සේ ඒ සක්මනේ කියන වාසිය කියන ඇත්ත වශයෙන්ම කියනවනම් සක්මන් කරුවට පස්සේ තමයි පරිණතය වෙන්නේ විස්තර කියනකොට අපි පරියන්ක විස්තර කිව්වට සක්මණේ පස්සේ තමයි වදින්නේ. පරියන්කට වදින්නේ. ඉතින් එහෙම කරනකොට අපි නිින්දෙන් නැගිටතර පස්සේ නිසා පරියන්කට යනවා. කාම වේලකින් පස්සේ පරියන්කට යනවා. ඊට වෙලා ලිරක්ෂු වුණාට පස්සේ පරියන්ක යන වැඩි ප්‍රේම කරන්න නරකයි. සක්මණ තමයි කරන්නේ. සක්මණ කරගෙන ඉන්නකොට හිතෙනවා දැන් ගිහිල්ලා වාඩි වුණොත් හොඳයි. ආ එතෙන්දී පරියන්කේ සාර්ථක වෙන්නේ ඉඩ වැඩි. නමුත් අපි සම්මතයක් වශයෙන් කියනවා පැයක් සක්මන් කරන පැයක් පරියන්ක කරනවා. ඒ විදිහට කරගෙන යනකොට මේ වගේ භාවනා වැඩමුළුක අපිට පරියන්ක සක්මන පරියන්ක සක්මන පරියන්ක සක්මන දිගට කරන්න පුළුවන් වෙනවා. ඒකව තමයි මේ ගැම්ම ගන්න නිසා භාවනාවට එච්චරම හිත නොදෙන කලබල ජීවිත ගත කරන ළමා වී හෝ හොඳටම වයසකදී හෝ ලෙඩ රෝග සනීපින් ඉන්න කෙනෙකුට පහන අඳුරලා දෙනකොට දේශිම ක්‍රමේ තමයි මේ සක්මන ගැන්නේ. ඉතින් මේ සක්මන ගැන දීවිච්ච පොතක් අපිට ඉන්දිසලා මුසුනේ වෙලා තිබුණ සමාන් පිටපත් කීපයක් අරගෙන ආවා. ඒ වගේම මේ රිට්‍රීට් එක ඇතුළේදී පොත් කියවන්න එපයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒක නම් වෙලා ගන්න පුළුවන් තරම් තොරතුරු දෙන්න. නමුත් පස්සේ ඒ අවබෝධය සඳහා ඒ ඔක්කොම දැන් PDF form එකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ පොතේ මේට වැඩි විස්තර ටිකක් මේ සක්මන පිළිබඳව ආත්මන්දු කරන්නේ නැති කියලා මේ වෙලාවේ හැදෙන්නේ. ඉතින් මේක තමයි අපි දිනචරියාවේ දක්වන්නේ සක්මන් භාවනාව සහ පරියක් භාවනාව කියලා මේක අපි පැය 8ක් 10ක් යොදවන්න බලාපොරොත්තු වෙන පැය 24 මේ භාවනා වැඩමුළුව. ඉච්ඡතු කාලය නිින්දේ ගත නොකර ඉතුරු කාලය සතිය වැඩි කිරීම සඳහා ගත කරන්න ඕන නිසා ඒ සඳහා උපදෙස් ටිකක් මේ සක්මනට සාපේක්ෂව දෙන්න පුළුවන්. සක්මනේදී කරන්නේ යම් කිසි චේතනාවක් පූර්ව පූර්ව කරගෙන වම වශයෙන් දකුණු වශයෙන් මාරු වෙද්දී අරමුණ මාරු වෙද්දී විකට සති ධාරාව ප්‍රවැත්වෙනවා. ඉන්න වැඩ කරනකොට ඊටත් වඩා චේතනා ප්‍රකට වෙනවා. ඊටත් වඩා කාලයක් ඇතුළත වැඩේ කරන්න අවශ්‍ය වෙනවා. ඊටත් වඩා සෙනඟක් එක්ක සමාජ සම්බන්ධකම් අන්න එහෙම වෙනකොට සතිය බොහෝ විට දුර්වල වෙනවා. කෙසේ නමුත් ඒකට අදිෂ්ඨාන කරන්න කියලා කියනවා. අදිෂ්ඨාන කළා ඒ සතිය පිළිතුරන ගමන් ශක්ති ප්‍රමාණය මේ වගේ භාවනා වැඩමුළුවකදී නැවතිල්ලේ වැඩ කිරීම සතිය හේතුවීමට උපක්‍රමයක් කරගන්න. තමන් මේ විදිහට නැවතිල්ලේ වැඩ කරන තමන්ම තමන්ගේ ප්‍රශ්න මොකද කියලා. <coughs> මේ වගේ රෝලින් දැදී අපිට ඒ කාලය තුල ඇතුළත දුවගෙන යන්න වෙන වැඩ තියෙනවා. මෙහිදීම නෑ මේ නැවතිල්ලේ වැඩ කරනවා නැවතිල්ලේ වැඩ කරන ගමන් සතියට අදිෂ්ඨාන කරනවා නුවක් තරම් තමන් තමන් ස්වාධීනව කරන වැඩ. ඊට පස්සේ ඒකාමත්ව වැඩගත් ලක්ෂණය තමයි මේ දවස ඇතුළත තමන්ගේ නිකුත් වෙන ශබ්දවලට අරුම්කම් දෙන්න. දොරක් වහනකොට, දොරක් අරිනකොට, ඇඳ ගැරුපුව පාවිච්චි කරනකොට, ඉංගාන කෝපයක් හොදනකොට එච්චරම ශබ්ද කරන්න ඕනේ කියලා. දැන් ඔය පිටසක් එක කරනකොට උගව දෙනකොට තියෙන එකක් තමයි කැස්ස. මේ කැස්ස ආපුවම ඇත්තටම මේ පුද්ගලයා පෙළෙනවා ඒක නිසා ඒ පුද්ගලයාට අනුකම්පා කරනවා කරන දෙයක් නැහැ. මොකද ඒක කැස්ස නැතුනාම පාරට ශබ්ද පිටින් අනිත් කෙනෙකුට ඒක සමහර විටක බාධා වෙන නිසා නම කර්මාවෙන් ඉල්ලා තියෙන කලේ ස්වභාවිකයි. එනත්තම් අක්ෂරයක් තියාගන්න කහිනකොට තියාගන්න. ඒක රෝග විෂ බීජ නතර වීමට ගොඩාක් උදව්වක් කරනවා. දෙක ඒ ශබ්දේ පාරට කඩාපනින්නේ මස්ලර කරනවා. ඒ නිසා නිතරම එක්ක ටිෂු එකක් එහෙම නැත්නම් මස්ලර එකක් එහෙම නැත්නම් අක්ලේශව පාවිච්චි කරලා ඒ තියාගෙන කයින්ද ඒකම ප්‍රශ්නක් වෙනවා. ඒක අපිට පර්සනල් කරනකොට සිද්ධ වෙනවා. අන්න ඒ නායකයන් කීගේ කාගෙත් දෙපාර්ශ්වයේම සුභ සිද්ධිය පිණිස මම කිව්වාම ඒක ඉතර කාටවත් හිති දෙන්නේ නැහැ. නමුත් මම ඉල්ලා හිතන කෙන කලකිරීම කලකිරීමක් කරන්න කියලා ඉනවා නම් ගන්නවා නම් ඒක කවදාකවත් ඒක හිතලා කරන්නේකුත් නෙවෙයි ඒ පුද්ගලයාට රෝගයක් නිසා අපි අනුකම්පා කරගන්නවා. නමුත් අර නිස්සද්ද භාවයේ තියෙන වචනාගම ගැන සැලකනකොට මේක අපිට ඇත්තටම 100ක්ම ගන්නවන බැරි කරදරයක්. නමුත් අනිත් පැඩවලදී නැවතිල්ලේ වැඩ කිරින්ද යෝගාවචරෙස් දැක ගන්න පුළුවන් ක්‍රමයක්. ඒක නිසා නිස්සද්ද භාවය කියලා කියන්නේ මෙතනදී තමන්ගේ නිකුත්න සත්වල කහුම්කම් දීම පමණයි. ඒක තමයි තේරුම් ගන්න පුළුවන් මෙච්චර ශබ්ද නොපිට නොකර පරිසරයේ ශබ්ද දූෂණය නොකර තැන්පත් වෙන්න වෙන්න වෙන්න ඒක සමානුපාතිකව ඉස්සන්පත් වෙනවා. නැත්තම් කියකි ඉතාමත්ම හිත දියුණු කරපු කෙනෙකුට පමණයි ශබ්ද පිටකීම අඩු කරලා ජීවත් වෙන්න පුළුවන්. අනිත් අයගේ තියෙන හිතේ කැළඹිල්ල තමයි ඒ ශබ්ද ප්‍රමාණය තියෙන්නේ. මේ හොඳක් තියෙනවා. ඒ මොකද්ද? ඒ ශබ්ද මාර්ගයෙන් හරි කමන්න තමන්ගේ හිතේ තියෙන කැළඹිල්ල අයින් කරන එක එනවා කරනවා නැත්නම් පිස්සු වෙනවා. පිළිහිර කරගෙන ඉන්නකොට පිස්සු වෙනවා. ඒක පිට වෙච්චා. නමුත් අපි එකිනෙකාට කරන ගෞරවයක් වශයෙන් අඳුරන්න පුළුවන්. නැවතිලේ නිස්සද්ද සතිය ගත කරගන්න. ඉතින් ඒකට උඟක් ආදාත් හම් වෙන පරියන්කේ නෙමෙයි සක්මනේ. සක්මන් කරනකොට යම් යම් බාධක කරදර නැද සතිය පිටවෙන නිසා ඒකින්ද වැඩවලදී සතිය පිටවෙන ගියාම යම් දවසක එදිනදා වැඩවලදී දවස පුරා පැතින යම් සති මාත්‍රාවක් පිළිච්චොත් ඒක කෙලින්ම බලපාන පරියන්කේ. ඒ වගේම හොඳ පරියන්කයක් කරලා නැගිටතරමත් පැය 3-4ක් යනකම් එදිනදා ජීවිතේ වෙනකට වැඩි ප්‍රබුද්ධ සත්‍යයක් තියෙන්නේ. ඉතින් මේ දෙක අතිනත් ගත දාපු තමයි යෝගාවචරයක් කියන්නේ. එතකන් අපි උත්සාහ කිරීම තමයි කරන්නේ. මොකද උත්සාහයට අගය කළ යුතුයි. උත්සාහයට කරුකට යුතුයි. සමනස්ස වේගයෙන් යුතුයි සමාජයේ උත්සාහය කළ යුතුයි. විශේෂයෙන් මේ වගේ භාවනා පිරිසක් එක්ක ඉන්නකොට අපිට පුළුවන් සිග්නකට අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරන ජීවත් වෙන්න. ඉතින් මේ විදිහට අපි මේ දවස් ටික ශක්ති ප්‍රමාණය පරියන්කේදී සමාධියක් සක්මනේදී වීර්යයත් එදිනදා ජීවත් ජීවිතයේදී ඇතිතාක් දුරට අඛණ්ඩ සතියකුත් ශක්ති ප්‍රමාණය පාත්තර ගන්නදියෝ ඒක දැනට කරගෙන ඉන්න වැඩවලට ඉන්දිය ධර්ම දියුණු කරන එකක් වෙයි තව සමහරකට ඒක ආරම්භක ස්ථානයක් වෙයි තව සමහරකට පිටක් එක්ක මේක සමතුලිත කිරීම පිළිබඳ අභ්‍යාසයක් ලැබේ. ඒ විදිහට මේ ළඟ අවස්ථාව පරිවර්තන ප්‍රයෝජන ගන්න පරිසරය නම් සාතික කරන්න පුළුවන්. මොකද අපි කාලයක් වරක් නැති හිටපු නිසා ඉතින් අපි හිතමු කාලගුණක වශයෙන් නිසා අපි අපගේ කල්‍යාණ මිත්‍ර සම්බන්ධතාවලින් එකිනෙකාට කාට කිසි බාධාවක් නැතුව මේ දවස්වල අපිට සුසීලක කරගන්න ලැබීවා සතිය පිටවා ගන්න ලැබීවා කියන ප්‍රාර්ථනාවයි මගේ අ සුදුකාගේ දේශනාව මෙතන මම නැත කරනවා ඉතින් මේ චිත විවිධ සිංහලෙන් ලිවිච්ච කොලේකුත් තියෙනවා. අනිත් ටිකක් පිළවන්න දුන්නා. ඒක නිසා යම් කෙනෙකුට අවශ්‍ය නැහැ ඒක උපසත් කරලා තියාගෙන ඉන්න පුළුවන්. පොදු උපදේශ වශයෙන් මේක ප්‍රයෝජනයි කියලා හිතනවනේ. ඒක නැත්තම් අර මේ ඉංග්‍රීසියෙන් තේරික මුද්‍රණය වෙලා තියෙනවා. ඒකෙත් මම නිදර්ශන දෙන්නලා තියෙනවා කාටද අවශ්‍ය නැහැ. මේ දැන් කීපක සම්බන්ධව අපිට වෙන විශේෂ කලීචයක් නැත්නම් අපිට පුළුවන් මෙතෙල්ලා සක්මණේට යනවා. නිසරණ වන ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම යමජීව සංස්කාරයන් වහන්සේ